ඒ තමයි අනුග්‍රහිත සූත්‍රය. මොකද අපි කරගෙන යන කටයුත්තට විවිධ ආකාරයෙන් මේ අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. උපකාර කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි දැන් මේ පින්වතුන් විශේෂයෙන්ම මෑණිවරු හැර අනිත් සියලු දෙනා අටසිල් සමාදන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් රකින්න පංචශීලයේ අභිභවා ගිහිලා යම් ඊට වඩා උත්කෘෂ්ඨ සීලයක්, උතුම් සීලයක් රකින්න උත්සාහත් වෙනවා. ඉතින් අපි ඒකාතකින් මෙතනින් අපේ සීලය යම් පමණක උත්කෘෂ්ඨ කර ගැනීමක්, උතුම් කර ගැනීමක් තිබුණට වඩා යම් පමණකට ඒ සඳහා කැපවීමක්, යෙදීමක් කරනවා. මේක ඇත්තටම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි S2 පියාගත්තට පස්සේ අපේ හිත අපිට චෝදනා කරනවා නම් මගේ අතින් මේ මේ සිල් කැඩලා තිනවා මේ මේ තැන්වල මම වැරදි කරලා තිනවා අනිත් අය මන්නිතා මන් නිසා වෙහෙසටපත් වෙලා තියෙනවා, කරදරයටපත් වෙලා තියෙනවා කියලා මේ තමන් ගැන එන්නේ බොහොම චෝදනාත්මක ස්වරූපයේ සිතුවිලි ටිකක් නම් එතකොට අපිට බෑ කොහොමත්ම අමාරුයි අපේ හිත එකඟ කරගන්න. ඒ බඳු විපිලිසර භාවයක් ඇත්ත වශයෙන්ම භවනාවට හරීම කරදරයක්. නමුත් අපේ හිත සතුටුදායක නම් අපිට අපි ගැන සතුටක් තියෙනවා නම් ආධ්‍යාත්මික වශයෙන් අපි ගැන අපිට තේරෙනවා නම් මම දැන් සත්පුරුෂ භූමියක ඉන්නේ. කලින් වගේ නෙමෙයි. මම දැන් බොහොම සත්පුරුෂයෙක්. මගේ අතීතයේ වෙච්ච වැරදි දැන් සිද්ධ වෙන්නේ නැහැ. මම සමහරලාවට තාමත් යම් යම් වැරදි සිද්ධ වෙනවා. නමුත් නමුත් මම අවංකව ඒවා නිවැරදි කරගන්න උත්සාහත් වෙනවා. පුළුවන් තරම් මම සත්පුරුෂයෙක් වෙන්න හදවතින්ම යම් උත්සාහයක් දරනවා. කියලා අන්න තමන්ට මේ තමන්ගේ සීලය සම්බන්ධයෙන් දැන් මේ තමන් කරගෙන යන කටයුත්ත සම්බන්ධයෙන් දැන් මේ තමන් ඉන්න අවධිය සම්බන්ධයෙන් තමන්ටම තමන් ගැන සතුටක් වෙනවා නම් ඇතුළතින් යම්කිසි නිර්වජ්‍ය සුඛයක් දැනෙනවා නම් ඒ කියන්නේ තමන්ගෙන් ලොකු වැරද්දක් වෙලා නැහැ. ඒ නිසාම සතුටක් තියෙනවා. ඒ නිසාම බොහොම निराமிස ප්‍රීතියක් තියෙනවා. මෙන්න බෙමද්දු තමන් ගැන එන ඒ ධනාත්මක හැඟීම තමන් ගැන එන සතුට තමන් නිවරදි පුඤ්‍යලයේක්ය සත්පුරුෂයෙක්ය මෙබඳු දහමක් වඩන්න සුදුස්සෙක්ය කියලා ඒන හැඟීම හැකි සංඥාව ඇත්තටම මේ භාවනාවට ඉතාම වටිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශ කරනවා අවිප්පටිසාරත්ථානන්ද කුසලානි සීලානි. ආනන්ද මේ මෙන්න මේ අවිප්පටිසාරය එහෙම නැත්නම් මේ සිතේ විපිරිසර නොවීම, හිත වික්ෂිප්ත නොවීම පිනිසයි මේ සීලය. ඒ නිසා පින්වත්නි අපිට සීලය අත්‍යවශ්‍ය වෙනවා භාවනාවක් පිණිස. ඒ නැතත් භාවනා කරන කෙනා ටික ටික නිවරදිව භාවනාවක යෙදෙනවා නම් සතිය සම්පජඤ්ඤයේ එතනත්තා තුල නිවරදිව වැඩෙනවා නම් ඒකේ අනිවාර්ය අංගයක් වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එතනත්තා තුල හිරියොතප් දෙක වැඩෙනවා කියලා. කියන්නේ පවක් කරන ලැජ්ජා වෙනවා පවක් කරන බියපත් වෙනවා. ඒ කියන්නේ සතිය සම්පජඤ්ඤයේ දියුණු වෙනවා නම් ඒකේ අනිවාර්ය අංගයක් වශයෙන් මෙන්න මේ හිරියොතප් දෙක දියුණු වෙනවා. ඉස්සල තරම් දැන් ඉක්මනට පව කරන්න බෑ. හිත පෙන්නලා දෙනවා. මේක කරන එක වැරදි. මේ කරන එක මහා ලැජ්ජාවට කාරණයක් කියලා අන්න පවක් කරද්දි හිතේ ලැජ්ජාවක් ඇති වෙනවා. තවත් පැත්තකින් පවක් කරද්දි හිතේ බියක් ඇති වෙනවා. මේ ලැජ්ජා බය දෙක ඇතිවීම කියන එක සති සම්පජඤ්ඤය දියුණු වීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක් සීලයක් නැතුව භවනා කරන්න පටන් ගත්තත් භවනා කරගෙන යනකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න සීලයක් සඳහා අවතීර්ණ වෙන ස්වභාවයක් තියෙනවා. එයාට සීලයක වටිනකම තේරෙන්න ගන්නවා. ඉතින් සීලයක් රකිමින් කෙනෙක් භවනාවට වාඩි වෙනවා නම් අන්න ඊටාම සුදුසුයි. මොකද අර සීලයෙන් නිසාත් ලොකු අනුග්‍රහයක් භාවනාවට ලැබෙනවා. ඒ නිසා මේ සීලයෙන් ලබන අනුග්‍රහය අපිට ලොකු අස්වැසිල්ලක් වෙනවා. මොකද සීලය නිසාම හිතේ සමාධියක් දියුණු වෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා සමාධි සංවත්තනික සීලං කියලා. ඒ කියන්නේ අපි නිවරදිව සීලයක් ආරක්ෂා කරනකොට ඒකෙන් ලැබෙන ඒ අනුග්‍රහය, ඒකෙන් හිතට දැනෙන යම් ආරක්ෂාව, හිතට යම් දැනනේ තමන් දැන් නිවරදී සුදුසුයි සත්පුරුෂයෙක් කියලා ඒ එන හැඟීම පුදුමාකාර විදිහට අපේ භාවනාව වර්ධනය වෙන්නත් හේතු වෙනවා. ඉතින් මේ නිසා අපිට සීලයෙන් අනුග්‍රහ කරන්න අවශ්‍යයි අපි මේ යන ගමනට. ඒ වගේමයි අපි වඩන භාවනාවේදී අපිට ලැබෙන විවිධාකාර අත්දැකීම් අපිට පුළුවන් නම් බුද්ධ වචනයත් එක්ක සසඳලා බලන්න. ඒ කියන්නේ මේ මේ තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ බඳු දේ අදත් මම ස්පර්ශ කරනවා නැත්නම් අදටත් මට යම් පමණකින් අත්දකින්න හම්බ වුණා කියලා අර තමන්ගේ අත්දැකීම බුද්ධ වචනයත් එක්ක ගලප ගන්න පුළුවන් නම් අන්න ඊටාම සතුටුයි. මොකද Tamanට පාර වැරදිලා නැහැ කියලා අන්න හොඳට තහවුරු වෙනවා. එතකොට Tamanට නිසකව මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා විටින් විට ධර්ම දේශනාවන්ට සවන් දීම, ඒ වගේමයි පොතක් පතක් බැලීම තුලින් ඇත්තටම අන්න ඒ වගේ අපේ මේ ගමනේ අත්දැකීම් ටික බුද්ධ වචනයත් එක්ක සංසඳ ගන්න පුළුවන්. ඒක බහුශ්‍රත භාවයක් තියෙන කෙනෙකුට ලැබෙන ලොකු ප්‍රයෝජනයක්. ඒ නිසා යම් පමණකට අපි බුද්ධ වචනයට අහුම්කම් දීලා තියෙනවා නම් හිතේ දරාගෙන ඉන්නවා නම් ඒක ප්‍රයෝජනවත් වෙනවා මේ අවස්ථාවේදී. හැබැයි ඒකෙම අපි නොදන්නාකමට සමහර වෙලාවට අපි ඒක පැත්තකින් තිබ්බේ නැත්තම් භාවනා වඩන වෙලාවේදී ඒකම කරදරයක් වෙන්නත් පුළුවන්. මොකද අපි හුඟක් ඉගෙන ගත්තාම හිත හරිම සංඥා බහුලයි. හිතේ හුඟක් දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් අරකද කරන්න ඕනේ මේකද කරන්න ඕනේ මේ විදිහට කරාම හරියද අර විදිහට කරාම හරියද මේ ගුරුවරයා හරියද අර ගුරුවරයා හරියද මේ ස්ථානය හරියද අර ස්ථානය හරියද කියලා নানা ප්‍රකාර දේවල් සංඥා රසක් අන්න හිතේ පොදි කනවා. එතකොටත් හරි අමාරුයි එක මාර්ගයක් තෝරගන්න. ඇත්ත වශයෙන්ම අද මේ දහම සුලභව අපිට ගන්න පුළුවන් වීම නිසා අහන්න පුළුවන් වීම නිසා ඔය ප්‍රශ්නයත් ඇත්ත වශයෙන්ම තියෙනවා. ඒ නිසා අපිට සමහරවිට පාරවල් රැසක් තියෙනවා වගේ තේරෙනකොට කොයි පාරද යන්නේ කියන එකට නිශ්චයක් ගන්න අමාරුයි. තීරණයක් ගන්න අමාරුයි. නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ භාවනාමය ඥානයක් දියුණු කරනකොට මේ හිත පුලුවන් තරම් සංසුන්ව, පුලුවන් තරම් විවෘතව, පුලුවන් තරම් සරලව තියාගැනීම අත්‍යවශ්‍යයි. ඒ මිසක් අපි මේ භාවනාවකදී කරන්නේ අපි මේ පොතෙන් ඉගෙනගත්ත දේ සනාත කරන්න කරන උත්සාහයක් නෙමෙයි. අපි කරත්තේ බඳින අස්සයා ඉස්සරහෙන් තියෙනවා මිසක් අස්සයා පස්සෙන් තියලා හරියන්නේ නැහැ. වගේ තමයි අපි සුතමේ ඥානෙ ඉස්සර කරගත්තොත් ඔන්න අපිට වර්ධිනවා. සුතමේ ඥානෙ අවශ්‍යයි. හැබැයි භාවනා කරන වෙලාවේදී සුතමේ ඥානෙ පුළුවන් තරම් නොදන්නා මට්ටමකට ගත යුතුයි. පුළුවන් තරම් හිතේ සම්පූර්ණ විවෘත භාවයක් ඇති කරගත යුතුයි. සම්පූර්ණයෙන්ම අර ලදරු මනසක්, පුංචි දරුවෙක්ගේ මනසක් අපේ තිබිය යුතුයි. එහෙම නැතුව අපි සියල්ල දන්නවය මම මේ මේ දේවල් දන්නවය මේ මේ උපාදි ලැබිලා තියෙනවය කියලා ඒ ඔක්කොම ටික මතක් කරගෙන භවනා කරන්න ගියොත් ඔන්න සම්පූර්ණයෙන්ම පාර වරදිනවා. කරන්න හරිම අමාරුයි. ඒ නිසා අපිට විශේෂයෙන්ම උගත් පිරිසට සිද්ධ වෙන ප්‍රධාන බාධාව තමයි ඔන්නතන. නිසා උගතුන් වශයෙන් අපි ඇත්ත වශයෙන්ම යම් දැනුම් සම්භාරයක් ලබාගෙන තියෙනවා නම් අපි මෙන්න මේ අපිට වෙන්න පුළුවන් හානිය වෙන්න පුළුවන් අනතුර තේරුම් ගන්න තරම් අපි නිහතමානී විය යුතුයි. ඒ නිසා අපි නිහතමානීව අපේ උගත්කම තේරුම් අරගෙන උගත්කම පැත්තකින් තියලා සුතමේ ඥානයේ පැත්තකින් තියලා තමයි භාවනාවක් කරන්න අපි වාඩි වෙන්න වෙන්නේ. ඊළඟට තවත් අනුග්‍රහයක් අපිට කරන්න වෙනවා. ඒ තමයි සාකච්ඡා අනුග්‍රහිතේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් අපි කොයිතරම් දේවල් අහලා කියලා තිබුණත් පොත්පත් බලලා තිබුණත් ඒ වගේමයි අපි භවනා කරලා තිබුණත් ඇතැම් වෙලාවට මේ අපි අහපු කියපු දේ සමහරවිට මේ අපි තේරුම් ගත්ත විදිහ නිවැරදිද කියලා සමහරවිට දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. යම් සැකසංකා ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි අපි මේ ගමන තනියෙන් යනකොට, ඒ කියන්නේ භවනා මාර්ගයේ අපි තනියෙනුයි වඩන්නේ. මේක අපි දැන් මේ ලොකු පිරිසක් මෙතන හිටියට අපි S2 පියාගත්තාම අපි තනි වෙන්න ඕනේ. තනි වෙලා තමයි එතකොට මේ භවනාවක් වඩන්නේ. එතකොට මේ තනි තනිව අපි ලබන අත්දැකීම් ඇත්ත වශයෙන්ම සමහර වෙලාවට හරි අමාරුයි අපේම මිනිස්චයක් කරහා තීරණයකට එන්න. ඒ කියන්නේ අපි අත්දැකීම් ලබනවා. ඒක ඇත්ත. නමුත් අපේ නොදන්නාකමට අත්දැකීම් නොලබපු නිසා මේ ලබන අත්දැකීමේ තියෙන නැවුම් භාවය නිසා නුපුරුදු භාවය නිසා සමහර ලාට අපි වැදගත්කමක් දිය යුතු දෙයට වැදගත්කමක් දෙන්නේ නැහැ. ඒ වගේමයි වැදගත්කමක් නොදිය යුතු දෙයට අපි වැදගත්කමක් දෙනවා. ඔන්න වගේ ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ නිසා මේ වගේ වෙලාවකදී ඊටාම වැදගත් වෙනවා මෙන්න මේ සාකච්ඡා අනුග්‍රහිතය. අපි මොකද කරන්නේ? අපි දන්නා වූ කෙනෙක්ගෙන් එහෙමත් නැත්නම් අපි දන්නා වූ වෙනත් සත්පුරුෂයෙක් එක්ක අපිට වඩා පියවරක් හරි මේ ගමනේ ඉස්සරහට ගිය යම් සත්පුරුෂයෙක් එක්ක මේ අපේ අත්දැකීම් බෙදා හදා ගන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ කමඨහන සුද්ධ කිරීමේ සාකච්ඡාවකදී බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය මට්ටම. කියන්නේ අපේ භාවනාමය අත්දැකීම් අපිට බෙදා හදා ගන්න සිද්ධ වෙනවා, විවෘත කරන්න සිද්ධ වෙනවා, නොවලහා කියන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අන්න තවත් කෙනෙකුට දැනගන්න පුළුවන් මේ කොයි හරියේද ඉන්නේ මොන මොන අත්දැකීම්ද ලබලා තියෙන්නේ ඊළඟට මොන මොන පැති වලටද යොමු වෙන්න තියෙන්නේ යම් බාධාවකටපත් වෙලා තියෙනවා නම් ඒකෙදී මොන වගේ උපක්‍රමශීලීව කටයුතු කිරීමෙන්ද ඒ බාධාව මගහරවා ගන්න පුළුවන් කියන යම් පමණක උපදේශත් දෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අන්නේ සාකච්ඡා අනුග්‍රහිතය විටින් විට කරන්න කියලා. තවත් පැත්තකින් අපි පොතපතේ තියෙන දෙයක් වුණත් ඉගෙන ගත්තත් සමහරලාට අපි ඒ දේ નિවරදිව අර්ථකථනය කරලා නොතිබෙන්න පුළුවන්. අපි ඒකට දීපු අර්ථය ඒකේ අපි වටහාගත්ත හැටි සමහරට වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියන විටින් විට ගිහිල්ලා යම්කිසි උගත් ප්‍රඥාවන්ත සත්පුරුෂයෙක් හම්බ වෙලා අපි හිතමු ගිහි උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් විටින් විට ගිහිල්ලා හම්බ වෙලා විමසන්න කියනවා මෙන්න මේ මේ වගේ කරුණු තියෙනවා මට මේකේ තරම්ම පැහැදිලි වුණේ නැහැ මං කෙරෙහි අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා ඔන්න මේ පොඩ්ඩක් විමසන්න කියනවා. එතකොට ඒ තැනැත්තා අනුකම්පාවෙන් අන්න කියලා දෙනවලු, හෙලි කරනවලු මෙන්න මේ විදිහට තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. මෙතන තමයි තව තවත් ගැඹුරට යන්න තියෙන්නේ කියලා අර අපි නොදන්නා වූ කරුණු කියලා දෙනවා. අපි නොදුටු පාරවල් පෙන්වලා දෙනවා. ඒ නිසා අපිට මේ මාර්ගයේදී සම්පූර්ණයෙන්ම තනියෙන් පොත බලලාම කරගන්න බැරි වෙයි. ඒ නිසා විටින් විට ගිහිල්ලා තවත් අයත් එක්ක සාකච්ඡා කරන එක වැදගත් වෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම භාවනා කරද්දී අපි මේ ලබන අත්දැකීම් තවත් කෙනෙක් එක්ක තවත් Tamanට වඩා පියවරක් හරි ඉදිරියට ගිය කෙනෙක් එක්ක සාකච්ඡා කළා බෙදා හදාගෙන කරුණු විමසන එක ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරනවා මේ පින්වතුන්ට Taman මේ ලැබිලා තියෙන උපදේශ අනුව භාවනා කරන්න. භාවනා කරලා ඒ Taman කොහොමද මේ කමටහන වැඩුවේ? කොහොමද Taman ඒ ඒ අන්දමින් කටයුතු කළේ? සතිය පිහිටුවේ කොහොමද? පරයන්ක භාවනාවේ යෙදුනේ කොහොමද? ඊළඟට ඒ යෙදෙනකොට Tamanට ලැබිච්ච අත්දැකීම් මොනවද? Tamanට යම් බාධාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් ඒ ලැබිච්ච බාධාවන් මොනවද? බාධාවන් මගහරව ගැනීම සඳහා කරපු පියවර මොනවද කියලා මේ Tamanගේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කරන්න. ඒ වගේමයි සක්මන් භාවනාවේ යෙදුනේ කොහොමද? වැඩුවේ කොහොමද සක්මන් භාවනාව? ඊළඟට ඒකෙදී ආව බාධාවන් මොනවාද? ඒ බාධාවන් ජයගත්තේ කොහොමද? මේ සියල්ලත් ඔන්න වාර්තාවට ඉදිරිපත් කරන්න. ඉතින් මේ අනුව කමඨහන් වාර්තාවක විශේෂයෙන්ම Tamanගේ ඒ මූල කර්මස්ථානය ගැන සඳහනක් තිබිය යුතුයි. ඒ වගේමයි පරයන්ක භාවනාව ගැන සක්මන් භාවනාව ගැන සඳහනක් තිබිය යුතුයි. මේක ඉදිරිපත් කරනවා නම් අන්න අහන කෙනෙකුට තේරෙනවා මේ කොයි විදිහට ගිහිලා තියෙන්නේ හරියට කළාද වැරදියට කළාද කොහේ හරි බාධාවන් ඇවිල්ලා තියෙනවද කියලා හොඳ පසුබිමක් දැනගන්න පුළුවන්. ඒ පසුබිමෙන් තොරව අපි කතා කරනවා නම් ඉතින් අර මුලක් නොදැන කරන දේශනාවක් වගේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අපි සැලකිලිමත් යුතුයි මේ මූල කර්මස්ථානයේ මොකද්ද පරයන්කේදී කරේ මොකද්ද සක්මනේදී කරේ මොකද්ද කියලා හෙලි කරන්න. ඉතින් ඒ නිසා ඊළඟ සාකච්ඡා වාරයේදී මේ විදිහට තමයි කරුණ ඉදිරිපත් කරන්න. ඒ තුළින් අපිට යම් පමණක හෝ ඉස්සරහට යන්න මේ අවස්ථාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේ එතකොට මෙන්න මේ ක්‍රම තුනට අනුග්‍රහ කරලා ඊට පස්සේ කියනවා හිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම පිණිස ඒ යම් සමත කර්මස්ථානයක් වඩන්න කියලා. මොකද අපේ හිත සාමාන්‍යයෙන් එකඟ වෙලා නෙමෙයි තියෙන්නේ. විවිධාකාර নানা ප්‍රකාර අරමුණු ඔස්සේ දුවමින් වික්ෂිප්ත වෙලයි තියෙන්නේ. විසිරුණු මනසක් අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒ බඳු මනසකින් බෑ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සියුම් දහම අවබෝධ කරගන්න. ඉතින් මේ ඒ බඳු බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ වර්තමානයේ සිද්ධ වෙන දේ දකින දහම තේරුම් ගන්න නම් අනිවාර්යෙන් අපේ හිතේ සමාධියක් වඩා ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඔන්න සමත කර්මස්ථානයක් වඩන්න කියලා කියනවා. සමතෙන් අනුග්‍රහ කරන්න කියනවා. ඒ නිසා අපේ හිත යම් යම් වෙලාවදී විසිරුණා නම් ඔන්න ආයෙත් අපිට ගිහිල්ලා හිතේ එකඟතාවය ඇති වෙන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේමයි තවත් පැත්තකින් කියනවා විපස්සනා අනුග්‍රහයක් ගැන. ඒ කියන්නේ මේ හිතේ සමාධිය වඩාගන්නේ ඒකේ ආස්වාදයක් ලැබමින් ඉන්න නෙමෙයි ඒ වඩාගත් සමාධිය පාවිච්චි කරලා ප්‍රඥාව දියුණු කරන්න. මෙන්න මේ ප්‍රඥාව දිනු කරන කාර්යයට උපකාරයක් වශයෙන් නැත්නම් මූලික අවශ්‍යතාවයක් වශයෙන් තමයි සමාධියක් හදාගන්නේ. එතකොට මේ සමාධිය පාදක කළා ඔන්න ප්‍රඥාව දිනු කරන වැඩපිළිවෙලක් ඊළඟට කරන්න තියෙනවා. ඒක තමයි විපස්සනා කරනවා කියලා කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රම පහකටම අපිට කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ අපි අහපු බණ, කියවපු පොත්වලින් අපි ඉගෙනගත්ත දේවල් ඒ අනුව අපි හිතින් හොඳට හිතලා කරපු විමර්ශනයන් මේවත් ප්‍රයෝජනයි. හැබැයි භාවනා කරන වෙලාවදී අර මං කලින් කිව්වා වගේ ඒ ඔක්කොම ටික පැත්තකින් තියලා බොහොම විවෘත මනසකින් සරල මනසකින් නවම් මනසකින් භාවනාවට පිවිසෙන්න අත්‍යවශ්‍යයි. ඊට පස්සේ තමයි අපිට හිතේ සමාධියක් හැදෙන්නේ. ඊට පස්සේ තමයි ඒ සමාධිය පාදක කරගෙන අලුත්ම නැවුම් අලුත් අලුතෙන්ම හට ගන්නා ප්‍රඥාවක් පහළ වෙන්නේ. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් භාවනාමය ප්‍රඥාවක් කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි අද මේ කරුණ ටිකත් එක්ක මේ කරුණ ටික හොඳින් මතක තියාගන්න මේ කරුණු පහෙන් අපි නිරන්තරයෙන් අනුග්‍රහ කරනවා නම් විටින් විට අනුග්‍රහ කරනවා නම් අවස්ථානුකූලව අනුග්‍රහ කරනවා නම් අන්න අපිට හිතේ ගැඹුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම චේතෝ විමුක්ති මට්ටමක් දක්වා ගෙනියන්න පුළුවන්. ඒ වගේමයි ඒ චේතෝ විමුක්ති මට්ටම රැකගනිමින් ඒක තව තව තහවුරු කරගනිමින් ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්න පුළුවන්. පඤ්ඤා විමුක්තියක් දක්වා යන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ ක්‍රම පහෙන් අනුග්‍රහ කරනවා නම් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බඳු චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් සාක්ෂාත් කරගන්න හම්බ වෙනවා කියලා. ඊළඟට මම මේ 210 වෙනි භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ සංයුත්ත නිකායේ එන සතිපට්ඨාන සංයුක්තයේ අමත වග්ගයේන සමුදය කියන සූත්‍රය. දැන් අපි සතිපට්ඨාන හතරක් ගැන අහලා තියෙනවා. මේ පිංගුතුන් හැමෝම අහලා ඇති සතිපට්ඨාන හතරක්. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සතිපට්ඨාන හතරක් තියෙනවා. දැන් අපිට මෙතෙන්දී මුලින්ම පොඩ්ඩක් කායානුපස්සනාව ගැන කතා කරන්න අවශ්‍යයි. දැන් මේ සමුදය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විශේෂයෙන්ම මේ එක එක අනුපස්සනාවට බඳුන් වෙන ඒ ඒ අරමුණේ හේතුව. දැන් විශේෂයෙන්ම අපි අද ධර්ම සාකච්ඡාවේදී මතක් කරා යෝනිසෝ මනසිකාරය ගැන. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ තියෙන එක ලක්ෂණයක් තමයි මේ මතු පිටින් නතර නොවි හේතුව හොයන ගතිය. මුලට යන ගතිය. අපි සාමාන්‍යයෙන් පැලස්තරයක් දාලා තුවාලයක් හොද කරනවා වෙනුවට තුවාලේ හටගන්න හේතුව මොකද්ද කියලා අන්න හොයලා බලන ස්වરૂපයක් අපේ වෙදකම් වල තියෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මයේ මේ මතු පිටින් පේන ඵලයට වඩා ඒක හට ගැනීම සඳහා හේතු වෙච්ච හේතු කාරණා සෙවීමේ සම්ප්‍රදායක් තියෙනවා. ඒකට තමයි අපි සාමාන්‍ය යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් මේ සමුදය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ කායානුපස්සනාවට හේතු වෙන ඒ කයේ හේතුව වේදනානුපස්සනාවට මුල් වෙන ඒ වේදනාවේ හේතුව චිත්තානුපස්සනාවට මුල් වෙන ඒ හිතේ හේතුව ධම්මානුපස්සනාවට හේතු වෙන ඒ ධම්මා රම්මනවල හේතුව ඉතින් අපි වෙලාව හැද ලැබෙන විදිහට මේ කරුණු කීපය ගැන තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒතර අද කායනුපස්සනාව ගැන අපි මුලින් යම් වැටහීමක් ඇති කරගැනීම වැදගත් වෙනවා මොකද හුඟක් වෙලාවට අපේ ආරම්භක යෝගීන් වශයෙන් පටන් ගන්න තියෙන කායානුපස්සනාවෙන්. එහෙම නැතු ඉතින් අපි ටිකක් අපි ගැන අදි탁සේරුවක් කරලා මම නම් ඉතින් ඔය ඔක්කොම දන්නවා. ඉතින් මම මට කෙලින්ම හිත දිහා බලන්න පුළුවන් කියලා ඔන්න චිත්තානුපස්සනාවකින් පටන් ගන්න ගියොත් සමහරවිට අපිට වරදින්න ඉඩ තියෙනවා. වරදින්න තියෙන ඉඩ හුඟක් වැඩි. මොකද අපේ කලිනුත් මතක් කරගත්තා වගේ අපේ දැනුම් සම්භාරය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ හිතේ සංඥාත් බහුල වෙනවා. සංඥා රැසක් තියෙනවා. ඒ බඳු සංඥා බහුල, සිතුවිලි බහුල, විතර්ක බහුල සිතකින් හිත දිහා බලලා හිතින් හිත හදාගන්න හරිම අමාරුයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සතර සතිපට්ඨාන ධර්මවල මුලින්ම පෙන්වන්නේ කායානුපස්සනාව. මොකද හිතින් කය බලන එක පහසුයි. මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ තියෙන්නේ. නමුත් අපේ හිත නම් වර්තමානයේ නැහැ. මේ කයට ඇත්ත වශයෙන්ම අතීතයේ ඉන්නවත් අනාගතයේ පවතිනවත් හැකියාවක් නැහැ. ඒක නිරන්තරයෙන්ම යම් යම් හේතුන් හරහා මේ මොහොතේ හටගන්නවා මේ මොහොතේ නැතිලා යනවා. ඒ බඳු ස්වභාවයක් තමයි මේ කයේ තියෙන්නේ. ඉතින් ගැඹුරු අර්ථයෙන් මේ පිංගුතුන් ඕන්නම් විද්‍යාව පැත්තෙන් හිතනවා නම් අපි හිතමු මේකේ තියෙනවා විවිධාකාර පුංචි පුංචි මේ සෛල මේ හැම එකක්ම ඒ මොහොතේ හට අරගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි සාමාන්‍ය විද්‍යාවෙන් පව හොයාගෙන තියෙන්නේ. ඉතින් ඕවා අණු පරමාණු ඕවා දක්වා ඉතින් යනවා. කෙසේ නමුත් මේ කය හැම තිස්සෙම මේ ෂණ මාත්‍රයක් පමණයි තියෙන්නේ. කය තියෙන්නේ මොහොතක් පමණයි. එහෙම නැත්නම් වර්තමානයේ පමණයි. නමුත් අපේ හිත নানা ප්‍රකාර අතීත සිදුවීම් ඔස්සේ ගිහිලා මුලා වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි নানা ප්‍රකාර අනාගත සැලසුම් ඔස්සේ ගිහිලා අපේක්ෂාවන් බලාපොරොත්තු ඔස්සේ ගිහිලා සිහින මවන ස්වභාවයක් විවිධ හිතින් මවාගත්ත ලෝකවල අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපිට මුලින්ම වැදගත් වෙනවා මුලින්ම අත්‍යවශ්‍ය වෙනවා මේ අතීතයේ අනාගතයේ ගිහිල්ලා මුලා වෙන හිත වර්තමානයට ගැනීම. ඒක තමයි මුලින්ම භාවනාවක කරන්න තියෙන ප්‍රථම පියවර වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කායानुපසනාව පටන් ගන්න හුඟක් තැන්වලදී මේ කය පාවිච්චි කරන්න කියනවා හිත වර්තමානට ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. නැංගුරමක් වශයෙන්. දැන් අපි පොඩ්ඩක් කායानुපසනාවේ එන එක කමටහන් ගැන හිතලා බැලුවොත් අපි හිතමු ආනාපාන සතිය. දැන් බුදුරජාන් වහන්සේ කියනවා ඉස්සෙල්ලා හොඳට භාවනාවක් කරන්න සුදුසු තැනකට යන්න කියලා. සද්ද අඩු තැනකට යන්න, මිනිස්සු ගැවසෙන්නේ නැති තැනකට යන්න, රහසිගත ස්ථානයකට යන්න, නැත්නම් බොහොම එක්කම එකම සීරුවට භවනා කරන පිරිසක් අතරට යන්න. භවනා මධ්‍යස්ථානයට යන්න කියලා කියන්නේ ඉතින් හරි. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔන්න කය ඍජු කරලා වාඩි වෙන්න. පලක් බැඳලා වාඩි වෙන්න. වාඩි වෙලා කයත් ඍජු කරගෙන ඔන්න මේ නාසිකාග්‍ර ඉදිරියේ සිහිය පවත්වමින් සතෝව අස්ස සති සතෝ පස්ස සති. සතිමත්ව හුස්ම ගන්න සතිමත්ව හුස්ම හෙලන්න. දැන් අපි සාමාන්‍යයෙන් කොයිතරම් කාලයක් ජීවත් වුණත් අපේ මේ හුස්ම රැල්ලට හිත යොදාගෙන මේ කටයුත්ත කළා නැහැ. කය හුස්ම ගන්නවා අපි වෙන වෙන දේවල් කරනවා. වෙන වෙන දේවල් කියනවා. වෙන වෙන දේවල් හිතනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ කය කරන ක්‍රියාවටම අපේ හිතත් ගන්නවා. මොකද කය ඉන්නේ වර්තමානයේ. මේ ආනාපාන සතිය සිද්ධ වෙන්නේ නැත්නම් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වර්තමානයේ. ඒකේ අතීතයේ සිද්ධි සිද්ධ වෙන්නෙත් නැහැ අනාගතයේදී සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අපිට අතීතයට කියලා හුස්ම ගන්නත් බෑ. මේ තාම පැමිණිච්ච නැති අනාගතයට අනාගතයට ගිහිල්ලා හුස්ම ගන්නත් බෑ. මේ කය වර්තමානයේ පවතින නම් වර්තමානයේම හුස්ම රැල්ලක් මතයි මේ කය පවතින්නේ. ඉතින් අපි අතීතයේදී ටොන් ගණන් හුස්ම අරන් තිබුණට ගැලුම් ගණන් හුස්ම අරන් තිබුණට ඒවා මේ කයේ රැඳිලා නැහැ. ඒ නිසා අපි නහය වහගත්තොත් දියේ ගිලුනොත් බොහොම කෙටි කාලයකින් මේ කය නැතිලා යනවා. මොකද මේ වර්තමාන වශයෙන් මේ ක්‍රියාවලියට අනුග්‍රහ ලැබිලා නැති නිසා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ හුස්ම ගැනීම කියන එක මේ වර්තමානයේ කය පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. අපිට කෑම නැතුව වතුර නැතුව ඉන්න පුළුවන් ටික කාලයක් හරි. නමුත් හුස්ම නොගෙන ඉන්න බෑ. ඒ නිසා මෙන්න මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍යයි සිද්ධ මේ කයේ පැවැත්ම සඳහා. ඒකත් වර්තමාන වශයෙන්ම සිදු විය යුතුයි. වර්තමානයේම හැම මොහොතක් පාසාම මේ කය හුස්ම ගත යුතුයි තවදුරටත් පවතින්න නම්. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා මේ කයට අත්‍යවශ්‍ය සාධකයට මෙන්න මේ ආස්වාසයට මෙන්න මේ ප්‍රස්වාසයට හිත යොමු කරන්න. මොකද මේ ආස්වාසයක් කියන එක ඔන්න එක අතකින් කයේ තියෙන අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. තවත් පැත්තකින් ඒක මේ වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඕකේ තවත් ඊටාම වැදගත් වාසියක් තියෙනවා. මේ දේ අපි බලෙන් කළ යුතු නෑ. කියන්නේ අපි භවනා කරනවා කියලා භවනා කරන වෙලාවේදී ඌමනාවෙන් හුස්ම ගත යුතු නෑ. භවනා කරන වෙලාවේදීත් මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. අපි වෙන කටයුත්තක් කරනකොටත් මේ කය નિરાයාසයෙන් හුස්ම ගන්නවා. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. ඒ නිසා අපි මැදිහත් වෙන්න ඕමනා නැහැ මේ කයට හුස්ම ගන්වන්න ඕනේ කියලා. කය දන්නව ගත යුතු හුස්ම ප්‍රමාණය මොකද්ද කියලා. ලොකු බර වැඩක් කරන වෙලාවට ඔන්න ටිකක් දිග හුස්මක් ගන්නවා. බර හුස්මක් ගන්නවා. ඒ වගේම අපි ඔන්න දුවනකොට ඉක්මනට ඉක්මනට හුස්ම ගන්නවා. ඒ වගේමයි නිින්ද ගියාම බොහොම ශාන්තව හුස්ම ගන්නවා. භාවනා කරගෙන යනකොට ඔන්න ඒත් ශාන්තව හුස්ම ගන්නවා. මොකද මේ කය දන්නව උවමනා කරන ඔක්සිජන් ප්‍රමාණය කොච්චරද කියලා. ඒ නිසා අපිට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් සමහර යෝගීන් ආනාපාන සතිය වඩන්න ගියාම ඔන්න හුස්ම නොදැනී යනකොට ඔන්න බයටපත් වෙනවා. මේක මැරෙයිද? මේ වුමනා කරන ඔක්සිජන් ටික ලැබෙයිද? හුස්ම හිර වෙයිද? කියලා ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න එනවා. නමුත් අපිට තියෙන්නේ අත්හැරලා දාලා, කයට කරන වැඩේ කයටම බාර දීලා අපේ වැඩේ බලා ගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි ආනාපාන සතියෙන් හුස්ම ගැන සතිමත් වෙන්න ගියාමත් ඔන දන්නේම නැතුව අපි බලෙන් හුස්ම ගන්න තත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ආරම්භක යෝගීන්ට මතුවෙන එක ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. මොකද අපි දැන් ඔන්න සතියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් හුස්මට සතිය පිහිටවනවා. පිහිටවන්න ගිහිල්ලා අපි ඔන්න අනවශ්‍ය විදිහට මැදිහත් වීමක් වෙලා ඔන්න අපි බලෙන් හුස්ම ගන්නවා. බලෙන් හුස්ම පිට කරනවා. බලෙන් හුස්ම ගන්නවා. බලෙන් හුස්ම පිට කරනවා. ඉතින් ටික වෙලාවක් යනකොට හරි වෙහෙසයි. නමුත් අපි මෙතෙන්දී අධෛර්යමත් වෙන්න ඕනේ නැහැ. මොකද මේ විදිහට තමයි පටන් ගන්න වෙන්නේ. මොකද අපිට දේවල් වලට අත නොදා ඉඳලා පුරුද්දක් නැහැ. අපි හැම දෙයකටම අත දාන ගතියක් තමයි තියෙන්නේ. අරයාගේ දෙයටත් අත දානවා, මෙයාගේ දෙයටත් අත දානවා, තමන්ගේ දෙයටත් අත දානවා, අනුන්ගේ දෙයටත් අත දානවා. පුදුම විදිහට අත දාන ගතියක් තමයි අපේ තියෙන්නේ. ඒ නිසා දැන් මේ ආනාපාන සතිය වඩන්න ගියාම හුස්මටත් අත දානවා. ඒ නිසා හරි අමාරුයි. මේ අත දාන්න නැතුව මේකට නිදැල්ලේ වෙන්න ඉඩ හරින්න. ඉතින් මේකත් ඉගෙන ගන්න වෙනවා. කොහොමද මේ කයට එයාගේ පාඩුවේ නැත්තම් නිදැල්ලේ, નિરાයාසයෙන් සැහැල්ලුවෙන් හුස්ම ගන්න ඉඩ දීලා මං කොහොමද පැත්තකට වෙලා මේ කය කරන වැඩේ දිහා බලාගෙන ඉන්නේ. ඉතින් මේක තේරුම් ගන්න නැත්නම් මේ අවශ්‍ය පදම හදාගන්නත් කාලයක් යනවා. ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා. මුලදී සමහරලාට මේ ආනාපාන සතිය වඩන්න ගියාම Tamanට තේරෙවි බලෙන් හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා කියලා. ඒක තමයි ඉතින් අපේ හැටි. නමුත් කාලයක් යනකොට Tamanටම තේරෙනවා මේකේ පැවැත්විය යුතු වීරය මොකද්ද කියලා. ඒ නිසා මුලදී සතිමත්ව හුස්ම ගන්නකොට සතිමත්ව හුස්ම ගෙහෙලනකොට පොඩි වෙහෙසක් දැනෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ ආරම්භක යෝගාවචරයින්ට. නමුත් කාලයක් ඔකේ යෙදෙනකොට Tamanටම තේරෙනවා මේ තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. අපි අපි ඌමනා නැහැ කයට හුස්ම ගන්වන්න. කය දන්නවා හුස්ම ගත යුත්තේ කොහොමද කියලා. එයාට ආයෙ උගන්වන්න දෙයක් නැහැ. නිසා කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා හුස්ම රැල්ල දිහා බලන්න. දැන් මේ කටයුත්තේ අපි සාර්ථක වුණොත් ඔන්න යම් සහනයක් තේනවා. දැන් ඔන්න තනියෙන් කය හුස්ම ගන්නවා. අපි පැත්තකට වෙලා මේ අනුන් හුස්ම ගන්නවා වගේ මේ කයේ හුස්ම දිහා බලාගෙන ඉන්නවා. ඔන්න දැන් කය හුස්ම ගන්නවා, කය හුස්ම හෙලනවා. කය හුස්ම ගන්නවා, කය හුස්ම හෙලනවා. මේ මම හුස්ම ගන්නවා, මම හුස්ම හෙලනවා නෙමෙයි. කය හුස්ම ගන්නවා, කය හුස්ම හෙලනවා. කය හුස්ම ගන්නවා, කය හුස්ම හෙලනවා. අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. සතිමත් වෙනවා. අවධානයෙන් ඉන්නවා. සාක්ෂිකාරයෙන් බවට පත් වෙනවා. අපි සාක්ෂිකාරයෝ වෙනවා මිසක් සිද්ධියේ මේ චූදිතය බවට පත් වෙන්නේ නැහැ. වැරදිකාරයෝ බවට පත් වෙන්නේ නැහැ. පැමිණිලිකාරයෝ බවට පත් වෙන්නේ නැහැ. අපි වෙන්නේ සාක්ෂිකාරයේ පමණයි. කයට හුස්ම ගන්න දෙනවා අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපි හිතමු මේක සාර්ථකුණා කියලා. මොන සාර්ථක වුණොත් ඊළඟ පියවරට අපිට යන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ දැන් පොඩ පොඩ හිත වර්තමානයේ ඉන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කය තියෙන්නේ වර්තමානයේ හුස්ම රැල්ල සිද්ධ වෙන්නේ වර්තමානයේ ඔන්න හිතත් වර්තමානයේම ඉන්න පොඩ්ඩක් දැන් ඉගෙනගෙන දැන් හුස්ම රැලි 50ක් 100ක් එක දිගට ඔන්න බලන්න හැකියාව ලැබිලා එක හුස්මක් ගත්තා ඒ ගැනත් දැනුවත් වුණා ඊළඟ හුස්ම ගත්තා ඒ ගැනත් දැනුවත් වුණා ඊළඟ හුස්ම ගත්තා ඒ ගැනත් දැනුවත් වුණා ඔන්න ඒ වගේ හුස්මෙන් හුස්මට හුස්මෙන් හුස්මට දැනුවත් වෙවි දැනුවත් වෙවි සතිමත් වෙවි සතිමත් වෙවි ඔන්න භාවනාව වැඩෙනවා මෙහෙම හුස්ම වැඩෙන් මේ හුස්ම රැලි එකතු වෙන්න එකතු වෙන්න නැත්නම් සතිමත් වෙන්න සතිමත් වෙන්න අපේ හිතේ සතිය දියුණු වෙනවා. ඒ වගේමයි සමාධියක් වැඩෙනවා. ඒ වගේමයි පස්සේ ටික ටික ප්‍රඥාවක් වැඩෙනවා. ඒ නිසා මේ කටයුත්තේ අපි සාර්ථක වෙනවා නම් ඔන්න බුදුරජාන් වහන්සේ ඔතනින් නතර කරන්නේ ඔන්න තව සියුම් භාවයකටපත් කරනවා අපි එකගෙන යනවා. බලන්න කියනවා මේ හුස්ම එක සමාන නෑ. ආශ්වාසය ප්‍රශ්වාසය 100%ක් සමාන නැහැ. ඔන්න අපි පොඩ්ඩක් විමසලිමත් වෙනවා මේවැ තියෙන හේතු හොයන්න. එහෙම නැත්නම් මේවැ තියෙන වෙනස්කම් හොයන්න. අන්න ඒ හරහා අපේ විමසන සුළු ගතියක්, ਵਿਚාරශීලී බවක්, තීක්ෂණ ස්වභාවයක් ඔන්න වැඩෙනවා. මේක අත්‍යවශ්‍ය සාධකයක්. නිකාන් ඔහේ හුස්ම ගන්න දීලා බලන් ඉඳීම ප්‍රමාණවත් නැහැ. එතන අපි සාර්ථක වුණාට පස්සේ වර්තමානයේ හිත රැඳෙන්න පටන් ගත්තට පස්සේ ඊළඟ පියවර වශයෙන් තමයි ඔන්න අපි අන්නේ මේ අදිරට යන්න තියෙන්නේ. ඒ පියවරට යන්න තියෙන්නේ. දැන් අපි බලනවා දැන් හොඳට හිත එහෙම හේදුවන්නේ නැතුව හුස්ම රැල්ලේම ඉන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් මොනවද? අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන් එක හුස් ආස්වාසය ඔන්න එක නාස්පුඩුවකින් යනවා ප්‍රස්වාසය වෙන මාස්පුඩුවකින් යනවා මොන වෙනස්කම් තේරෙනවා. අපි දුව එහෙම නැත්නම් ආස්වාසය සිසිල් ප්‍රස්වාසය උණුසුම් මොන වගේ වෙනස්කම් තේරෙනවා. ආස්වාසය කෙටි ප්‍රස්වාසය දිගයි නැත්නම් ආස්වාසය දිගයි ප්‍රස්වාසය කෙටි ඔන්න වෙනස්කම් තේරෙනවා. ඉතින් ඕකත් පහු කරලා යනවා. ඕකත් පහු කරලා යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අපිට දැනලා තියෙන්නේ මුලදී නම් ටිකක් ගොරෝසු හරියදී. මොකද අපේ හිතේ තාම සතිය දියුණු වෙලා නැහැ. නමුත් සතිය දියුණු වෙලා නම් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ ඊටාම සූක්ෂම අවධියකුත් තියෙනවා. අන්න බුදුරජාන් වහන්සේ අර යෝනිසෝ මනසිකාරයට යොමු කරන හැටි. මුලට අරගෙන යන හැටි. මොකද මේ දැනට තෙමිලා පෙනිලා තියෙන්නේ ටිකක් රළු හරියක්. නමුත් මේක ඊටාම සියුම්ම පටන් ගන්නවා. මේකේ මුලකුත් තියෙනවා. ඒක පාට පැමිණ නැග්ගා නෙමෙයි. අන්න මුල බැලීම සඳහා ඔන්න උත්සාහත් වෙනවා. ඉතින් තව ටිකක් සතිමත් වෙලා තව ටිකක් බොහොම සූක්ෂමව දැන් මෙනෙහි කිරීමුත් නතර කළා. හිත පූර්ණ වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාසයේ මේ එකඟ කළා. මුළු ලෝකෙම අමතක කළා. ඔන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළම බොහොම සූක්ෂමව බලාගෙන ඉන්නවා. ඒ බඳු මනසකට ඔන්න වැටහෙන්න පුළුවන් මේක ඊටාම සියුම්ව පටන් ගන්නවා. ටික ටික දැනීම වර්ධනය වෙනවා. ඊළඟට ටික ටික අඩු වෙලා දැනීම අඩු වෙලා නොදැනී යනවා. සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිල්ලා ඔන්න පුංචි විරාමයකට පස්සේ සමහරට ඒකත් අහු වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රස්වාසය දැනෙන්න පටන් ගන්න. ඒ ප්‍රස්වාසය ඊළඟට ඒ දැනීම වර්ධනය වෙනවා. ඊළඟට යම් දැනීමේ උච්ච ස්ථානයට පැමිණිලා ඒක ක්‍රමානුකූලව අඩුවේගෙන යනවා. නොදැනී යනවා. ඊට පස්සේ ආයෙ කෙටි වෙලාවකට පස්සේ තමයි ඊළඟ ආස්වාසය පටන් ගන්න. ඔන්න ඔය වගේ චක්‍රානුකූල චක්‍රාකාර ස්වභාවයක් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ තියෙනවා. ඉතින් අර මුල දැක ගැනීම සඳහා උත්සාහත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට පුළුවන් වෙනවා අගත් දැක ගන්න. මේ අග දැක ගන්න කියලා විශේෂයෙන් උත්සාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මුල දකින්න උත්සාහ වීමේ ප්‍රතිඵලයක් වශයෙන්ම අගත් දැකගැනීමේ හැකියාවක් වැඩෙනවා. මොකද සතිය ටික ටික දියුණු වෙනවා, තියුණු වෙනවා. ඉතින් මේ මුල දකින්න ස්වභාවය ඇත්ත වශයෙන්ම වැදගත්. අර ආනාපාන සතියෙත් මෙන්න මේ වගේ මුල දකින්න ස්වභාවයක්. ඒකේ සූක්ෂම භාවයට යන ගතියක් තියෙනවා. ඉතින් මේක කොයිතරම් දුරට වැඩෙනවද කියනවා නම් දැන් මේ අපි දීපු නම්ගම් පවා ඊළඟට අතහැරලා දාන්න වෙනවා. ඒ කියන්නේ දැන් මේක ආස්වාසයක්ය. මේක ප්‍රස්වාසය කියලා මේ අපි තමයි නම් කරලා තියෙන්නේ. ඒක පවා ඔන්න අමතක කළා. ඒ වෙනුවට හුදු දැනීම් මාත්‍රයක් දක්වා දැන් හිත යන්න ඔන්න ඉඩ සලස්සනවා. දැන් අපි තේරුම් ගත යුතුයි පින්වත්නි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම සියුම් මාර්ගයක්. සරල බව හරහා ගැඹුරට යන මාර්ගයක්. මේක මේ සංකීර්ණත්වය හරහා ගැඹුරට යන මාර්ගයක් නෙමෙයි සරල බව හරහා ඊටාම ගැඹුරකට යන මාර්ගයක්. ගම්භීරත්වයකට යන මාර්ගයක්. ඒ නිසා අපේ හිතේ මුලින් තියෙන හරි සංකීර්ණ බවක්. අපිට ගෙවල් ගැන මතක් වෙනවා, ආණ්ඩුව ගැන මතක් වෙනවා, රටේ තත්ත්වය ගැන මතක් වෙනවා, අරවා ගැන මතක් වෙනවා, බඩු බිල ගැන මතක් වෙනවා, පෙට්‍රෝල් ගැන මතක් වෙනවා. নানা ප්‍රකාර දේවල් මතක් වෙනවා. ඉතින් ඔය ඔක්කොම ටික අයින් කළා, අයින් කළා, අයින් කළා, අයින් කළා තමයි දැන් මේ ආරණ්‍යක ඉන්නවා කියලා සංඥාවට ගන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් ආරණ්‍ය ගැන මතක් වෙනවා. ඉතින් රිලව් ගැන මතක් වෙනවා, කන බොන හැටි මතක් වෙනවා, රැට කන්න නැහැ කියලා මතක් වෙනවා, নানা ප්‍රකාර දේවල් මතක් වෙනවා. ඊට පස්සේ තමයි කයට ගන්න හිත පුළුවන් වෙන්නේ. ආරණ්‍යයක් දැන් අමතක කරන්න වෙනවා කයට ගන්න නම්. අපි දොන්න දැන් කයට ගත්තා. කයට ගත්තාම ඉතින් එහෙරි දෙනවා, මෙහෙරි දෙනවා, මැස්සෝ එනවා, මදුරු එනවා, নানা ප්‍රකාර ප්‍රශ්න. ඉතින් ඕකෙනුත් අයින් වෙලා තමයි මෙන්න මේ ආනාපානයට දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් කය සම්පූර්ණයෙන්ම අයින් කරගත්තා. ඊට පස්සේ ඔන්න ආස්වාසයකට ඉන්නවා. ආස්වාසයත් තුළ ඉන්නවා. ප්‍රස්වාසයත් තුළ ඉන්නවා. ඔන්න ඒ தත්වයෙන් අපිට තේරෙනවා මේ මහා සංකීර්ණතාවයක ඉඳලා ටික ටිකේ සංකීර්ණ බව අඩු වෙමි අඩු වෙමි අඩු වෙමි තමයි මේ සූක්ෂම සූක්ෂම සූක්ෂම භාවයකට එන්නේ. ඊටාම සියුම් භාවයකට එන්නේ. ඊටාම සරල භාවයකට එන්නේ. අපි මෙන්න මේ සරල භාවයේදී තමයි අන්න අර වගේ ඊටාම සියුම්ම මේ ආස්වාසයක් පටන් ගන්න හැටි, ඒක වර්ධනය වෙන හැටි, ඒක නැති වෙලා යන හැටි. ඊළඟට මේ දෙක ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන පුංචි විරාමයක්. ප්‍රස්වාසයක් පටන් ගන්න හැටි. ප්‍රස්වාසයේ වර්ධනය වෙන හැටි. අඩු වෙලා යන හැටි. නැති වෙලා යන හැටි. ආයි කෙටි විරාමයක්. ආයි ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගැනීම. ඉතින් මෙන්න මේ වගේ මේ සූක්ෂමතාවයක් තේරුම් ගන්න නම් හිතේ තියෙන්න ඕනේ හොඳ සමාධිමත් බවක්. හිතේ තියෙන්න ඕනේ සංඥා අඩු බවක්. දැන් හිතට එන්න බෑ මේ පරණ දේවල්. දැන් හිතට එන්න බෑ අනාගතයේ දේවල්. දැන් හිතට එන්න බෑ රටේ ලෝකේ දේවල්. දැන් හිතට එන්න බෑ මේ වෙනත් gedara දොරේ දේවල්. දැන් හිතේ තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසය ගැන පමණයි. ඔන්න අපේ හිත ක්‍රමානුකූල මුලට මුලට මුලට සූක්ෂම භාවයක් දක්වා යන හැටි. ඉතින් මේ తত্ত্বය ඇත්තටම අනිත් කමටහන් වලත් තියෙනවා. දැන් කායानुපසනාවේ තවත් කමටහන් එනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මේ කය ලොකුවට ගත්තොත් ආ මේ කය මගේ මේ කය හරි ලස්සනයි මේ කය හරි උසයි මේ කය හරි සුදුයි මේ කය හරි හැඩයි වැඩයි කියලා ගත්තොත් සමහරලාට ඉතින් මේ කය හරහා හරින්ම සතුටක් දැනෙන්නත් පුළුවන්. සමහරලාට ඉතින් මේ කය හරි විරූපී, මේ කය දැන් ලෙඩ වෙලා, මේ කයේ දැන් දත් හැලිලා, මේ කයේ දැන් කෙස් පැහිලා. රටේ නැති ප්‍රශ්න ඉතින් කය ගැන ඔන්න මතක් වුණොත් මේ කය නිසාම දුකකුත් ඇති වෙන්න පුළුවන්. මොකද මේ කය ගත්තා මම කියලා. නැත්තම් මේ කය ගත්තා මගේ කියලා. නැත්තම් මගේ ආත්මය කියලා. ඉතින් ඔන්නේ හරියේ ඔන්නේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනේම විස්තර කරනවා. කායවා කායේවා භික්ඛවේ සති කාය සංචේතනා හේතු uppajjati ajjattan සුඛ දුක්ඛං අවිජ්ජා පච්චයාව මෙන්න මේ අවිද්‍යාව නිසා අපේ මෝඩකම නිසා අපි හිතනවා මෙන්න කයක් තියෙනවා මට හොඳ ලස්සන කයක් තියෙනවා මට හොඳ හැඩ වැඩ කයක් තියෙනවා ඒ හින්දා කාය සංචේතනා හේතු uppajjati ajjattan සුඛ දුක්ඛං මේ ඇතුළත සුඛ දුක් හට ගන්නවා ඒ නිසා අපි මේ අපේ අවිද්‍යාව නිසා මේ කය තියෙනවා කියලා ගන්නවා මගේ කය මම අරයා මම මෙයා මම දැන් මහතයි මම දැන් උසයි මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් මම අහවලා කියන ඉතින් මේ කය ආශ්‍රයම අපි විවිධාකාර හැඳීම් ඇති හැඳිනීම් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මේ නිසා අපිට සෑහෙන සැප දුක් විඳින්න තියෙනවා. ඒක අපි නිසාමත් වෙනවා අනුන් නිසාමත් වෙනවා. හිතලත් කරගන්නවා හිතන් නැතුවත් කරගන්නවා. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ බඳු තැනක තමයි අපි ඉන්නේ සාමාන්‍යයෙන්. මොකද මේ අවිද්‍යාව අවිද්‍යාපච්චයාව අවිද්‍යාව නිසා මෝඩකම නිසා ඉතින් දැන් මේ භාවනාවක් කරන්න ගත්තාම කායानुපස්සනාවේදී දැන් මේ අවිද්‍යාව විනිවිදගෙන යන ගතියක් තියෙනවා. අපි හිතමු කෙනෙක් කොටස් 32 වශයෙන් මේ කය දිහා බලනවා. මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇටකටු තියෙනවා, බඩවැල් තියෙනවා, නියපොතු තියෙනවා, ඊළඟට මොලයක් තියෙනවා, හදවතක් තියෙනවා. নানা ප්‍රකාර දැන් කොටස් වශයෙන් බලනවා. අර දැන් මේ කයක් වශයෙන්, එකක් වශයෙන්, මම වශයෙන් ලස්සනයි කියලා, රූපී කියලා, හැඩයි කියලා, වැඩයි කියලා ගත්ත වෙනුවට දැන් බලනවා කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, අසුචි තියෙනවා, මුත්‍රා තියෙනවා, ලේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටිකක් කලව මේ බැලුවාම තේරෙනවා මේ මෙච්චර කාර්යයක් කයක් කියලා එකක් කියලා මමයි කියලා හැඩයි කියලා වැඩයි කියලා බලපු එක දැන් බලුවම මේ කොටස් වලට වශයෙන්පත් වෙලා කොටස් 32ක් වශයෙන්පත් වෙලා ඔන්න යම් පමනකට නුවණක් මෙවරලා තියෙනවා ඒ නිසා අපිට මේ කය වුණත් කොටස් කළා බලනවා නම් අර තරම් මුලාවක් නැහැ. අර තරම් මෝඩකමක් නැහැ. අර තරම් අවිද්‍යාවක් නැහැ. මොකද Tamanට තේරෙනවා මේකත් නිකන් හරියට අර කාර් එකක් වගේ. දැන් කාර් එකක් කියලා අපි ලස්සනට ගන්නවා. මට නම් තියෙන්නේ බෙන්ස් එකක්ේ, මට නම් තියෙන්නේ ලාන්සර් එකක්ේ, මට නම් තියෙන්නේ ටොයොටා එකක්ේ. ඉතින් নানা ප්‍රකාර නම් ගම් දීගෙන අපි ඒකිනුත් ලොකු මාන්නයක් හදන් තමයි ඉන්නේ. නමුත් බැලුවාම මේ එක එක කෑලි තියෙන්නේ. ටයර් හතරක් තියෙනවා. ඒකට දාපු හරස් පොල්ලක් තියෙනවා. ඊළඟට ඔන්න රවුමක් තියෙනවා කරකවන්න. එන්ජිමක් තියෙනවා. ඔයක දාපු පෙට්‍රල් තියෙනවා. තීන්තක් තියෙනවා. ඉතින් නානම් මේ සෑහෙන කෑලි ගොඩක් එකතු කරලා හදපු එකක් තියෙන්නේ. නමුත් මේක අපි නම් ගම් දීගෙන මගේ කාර්යය කරගෙන මගේ කාර්ය කාර්යය කාර්යයකට වඩා හොඳයි කියාගෙන ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න. ඉතින් දැන් භවනා කරන්න ගියාම ඒ කාර්යක ගලවලා බැලුවා වගේ තමයි. දැන් මේ කය ගලවලා බලනවා. කයේ කෑලි වශයෙන් බලනවා. එතකොටත් අන්න අර කලින් තරම් ලොකු මෝඩකමක් නැහැ. ඒ වෙනුවට දැන් තියෙන්නේ ඊට වඩා යම් නුවණක් මේරිච්ච ස්වභාවයක්. එතකොට මේ කොටස් 32ක් වශයෙන් බැලීම තුලිනුත් අපේ අර තිබිච්ච අවිද්‍යාව ටිකක් අඩු වෙලා ගිහිල්ලා මේකේ තියෙන යථා ස්වභාවය ටිකක් වැටහෙන්න ගන්නවා. මේකේ මුලට යන ගතියක් තියෙනවා. මේක හැදිච්ච හැටි හොයන ගතියක් තියෙනවා. ඉතින් ඕකම තවත් සූක්ෂම වෙනවා ධාතු මනසිකාරයකට ගියාම. මොකද ධාතු මනසිකාරයකදී තවත් දුරට මේකේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන හොඳට හොයලා බලනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ කය කොයිතරම් ක්‍රියාශීලී වුණත් මේ කයෙන් විවිධාකාර වැඩ ගත්තත් මේකේ මේ තියෙන මූල ස්වභාවයන් ගැන ඒ තරම්ම හිතලා නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා මේකේ තියෙන්නේ පටවි ධාතු ස්වභාවයක්. මේකේ තියෙන්නේ ආපෝ ධාතු ස්වභාවයක්. මේකේ තියෙන්නේ තේජෝ ධාතු ස්වභාවයක්. මේකේ තියෙන්නේ වායෝ ධාතු ස්වභාවයක්. දැන් මේ පටවි ධාතුවක් නිසා තමයි මේකට තද ගතියක් හම්බෙලා තියෙන්නේ, රළු ගතියක් හම්බෙලා තියෙන්නේ, බර ගතියක් හම්බෙලා තියෙන්නේ, මුරුදු ගතියක් හම්බෙලා තියෙන්නේ, සිනිඳු ගතියක් හම්බෙලා තියෙන්නේ, සැහැල්ලු ගතියක් හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙබඳු ලක්ෂණ තියෙනවා නම් මේ කයේ කොහේ හරි ඒ කියන්නේ එතන පටවි ධාතුව රැස් වෙලා තියෙනවා. ඊළඟට මේ කයේ කොහේ හරි වැగిරෙන ගතියක්, ගලන ගතියක්, එකට පිඬු කරන ගතියක් තියෙනවනම් අන්න ආපෝ ධාතුව එතන රැස් වෙලා තියෙනවා. ඒ වගේමයි මේ කය සෙලවෙන ගතියක්, පිම්බෙන ගතියක්, චලනය වෙන ගතියක් තියෙනවා නම් අන්න එතන වායෝ ධාතුව රැස් වෙලා තියෙනවා. ඒ වගේමයි මේ කයේ යම් උණුසුමක් සිසිලසක් තියෙනවා නම් අන්න එතන තේජෝ ධාතුවක් රැස් වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහත් වෙන ඔන්න යෝගාවචරයේක් හිතේ හදාගත්ත යම් සමාධියක් පාදක කරගෙන මේ කයේ තියෙන මේ මූල ස්වභාවයන් මතු කරගන්න. දැන් මේ මතු කරගන්නේ මගේ කයක්ම කියලා සලකන එක සුදුසු නැහැ. මේ ධාතු ස්වභාවයන් මතු කරගන්න උත්සාහත් වෙනවා. දැන් මේ මේ පින්වතුන්ට යම් අත්දැකීම් ඇති. දැන් මේ ධාතු ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න අන්න කෙනෙකුට තේරෙනවා මේක ටික කාලයක් වඩනකොට මෙතන තියෙන්නේ හුදු ධාතු හතරක පෙරලියක්. අපි කොයිතරම් নানা ප්‍රකාර වශයෙන් මේක හැඩවැඩ කරන්න ගියත් මේ ඔක්කොම මේ ධාතු හතරක පෙරලීමක් තමයි මෙතන තියෙන්නේ. මේ පෙරලීමට අපිට කිසිම පාලනයක් නැහැ. කොයි වෙලාවෙ මොන ධාතුව ඉස්සරහට එයිද කියලාවත් පාලනයක් නැහැ. ඒ ඉස්සරහට ආපු ධාතුව කොච්චර කාලයක් රැඳිලා තියෙද කියලාවත් පාලනයක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු ඔන්න අපි ධාතු මනසිකාරය වඩන්න කියලා හිතාගෙන ඔන්න අපි ඉතන ඕනනම් ආනාපාන සතිය වගේ දෙයක් වඩලා හිත එකඟ කරගන්නවා. එකඟ කරගෙන දැන් කය දිහා සමස්තයක් වශයෙන් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට ඔන්න තේරෙනවා ඔන්න කයේ අපිටම යම් තද ගතියක් වැටහෙනවා. දැන් මේ තද ගතිය දිහා පොඩ්ඩක් විමසුම් නුවණින් බලනවා. විමසුන් නුවණින් බලනකොට Tamanට තේරෙනවා මේ තද ගතිය සමහරවිට මේ එකම තැන තියෙනවා නෙමෙයි ඔන්න වෙන තැනකට මාරු වෙනවා. ඉතින් මේ මාරු වෙන්නේ කොහෙටද කියන එක ගැන අපිට මුලින් නිශ්චය කරන්න බෑ. ඊළඟට මාරු වෙලා කොච්චර කල් මේ තද ගතිය පවතීද? ඒක ගැනත් මුලින් නිශ්චය කරන්න බෑ. අපි හිතමු අපි ඔන්න ඊළඟට බලාපොරොත්තු වුණා වායෝ ධාතුවේ මොකක් හරි මතුවේයි කියලා. නමුත් ඒකම මතුවෙන්නේත් නැහැ. වෙන එකක් මතුවෙනවා. ඉතින් මේ මතුවෙන්නේ මොන ධාතුවද කියලාවත් අපිට කියන්න බෑ. මතු මතු වෙච්ච ධාතුව කොච්චර වෙලාවක් තියේද කියලාවත් අපිට කියන්න බෑ. ඉතින් අපි බලාපොරොත්තු වුණාට ඒ මතු වෙච්ච ධාතුවක් ඉක්මනට දුර වෙලා යයි කියලා එහෙම වෙන්නෙත් නෑ. සමහරවිට ඔන්න අපි බලාපොරොත්තු වෙනවා මේක තව ටිකක් තියේයි කියලා. හැබැයි අපිට නොදන්නවා මේක නැතිලා යනවා. ඉතින් මේ ධාතුන්ගේ පෙරලිය, මේ ධාතුන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම එතකොට අපේ පාලනයෙන් තොරයි. ඉතින් කෙනෙක් මේ ස්වභාවය දකින්න දකින්න අන්නේ තැනත්ත තේරුම් ගන්නවා මේ ධාතුන් ඒගොල්ලන්ට උමනා විදිහට හැසිරෙනවා මිසක් මේවා කිසිසේත්ම මම කියන දේ අහන්නේ නැහැ. මගේ පාලනයෙන් තොරයි මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ අපි ලොකුවට හිතාගෙන හිටියට මේ ඇතුලේ තියෙන ධාතු සමූහය සම්බන්ධයෙන් ඒවට නම්ගම් දීගෙන ඒවට හැඩරුව දීගෙන ඒවට නම්ගම් මේ නම් කොටස් වශයෙන් දීගෙන කොච්චර අපි ලොකුවට හිතාගෙන හිටියත් බුදුරජාන් වහන්සේ කියනවා මේ ඇතුලේ තියෙන පටවේ ධාතුවමයි එළියේ තියෙන්නේත් කිසි වෙනසක් නැහැ. යාච අජ්ජත්තිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේස. මහන්නේ මේ යම්තාක් ආධ්‍යාත්මික පටවි ධාතුවක් තියෙනවා නම් යම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් මේ එකම පටවි ධාතුවමයි. මේ අපි තමයි අපේ කොටස ලොකු කරගෙන තියෙන්නේ. අපේ එකට වැඩි වටිනකමක් දීගෙන තියෙන්නේ. ගස්කල් වල තියෙන පටවි ධාතුවයි මේ අපේ කයේ තියෙන පටවි ධාතුවයි කිසිසේත්ම දන්නේවත් නැහැ. එයා ඉන්නේ ගස්ගල් වලය කියලාවත් මෙයා ඉන්නේ මේ මනුෂ්‍ය ශරීරයක කියලාවත්. ඒ ධාතුන් හුදු ධාතුන් පමණයි. ඉතින් අපේ ඔන්න නුවණ තවත් පැත්තකින් දියුණු වෙන්න පටන් ගන්නවා. ධාතු මනසිකාරයේ යෙදෙනකොට ඔන්න තවත් පැත්තකින් අපේ නුවණ මොහු කරා යන්න පටන් ගන්නවා. සතිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා. මේක නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න අපේ ප්‍රඥාව දියුණු වෙනවා. ඊළඟට දැන් මේ කායනුපස්සනාවේදී දැන් අපිට තේරෙනවා මේ හැම කර්මස්ථානයක්ම හරහා අපිව ඊටාම තියුණු ස්වභාවයක් දක්වා එකගෙන යනවා. එක අතකින් අපි පටන් ගත්ත තැන විනිවිදගෙන යන ස්වභාවයක් තියෙනවා. අපි මුලින් පටන් ගත්තේ නිකන් වම දකුණ කියලා. අපි දුමුද අපි කරේ සක්මන් භාවනාව. ඒකදී ඔන්න අපි වම දකුණ කියලා පටන් ගත්තේ. ඒක හරි සංඥා ස්වභාවයක් තියෙන්නේ. සංකල්පයක් තියෙන්නේ. මේ වම කියන එක මේ කකුලේ ලියලා නැහැ. අපි උපදිනකොට මේ කකුලට නමක් තිබුණේ නැහැ. පස්සේ තමයි මේ අම්මා කියලා දුන්නා නැත්නම් තාත්තා කියලා දුන්නා නැත්නම් ඉස්කෝලේ ගුරුවරයා කියලා දුන්නා මේ මේ පැත්තේ තියෙන්නේ වම් පාත්ත මේ පැත්තේ තියෙන දකුණු පැත්ත කියලා අපි නමක් ගමක් දුන්නා ඊට පස්සේ ඉතින් වම් පැත්තයි දකුණු පැත්තයි අතර ප්‍රශ්න ඇති වෙනවා සමහර ඉතින් වම් මේ වම් පාර්ශවයත් එක්ක නැත්නම් වාමාංශික ප්‍රශ්න දක්ෂිණාංශික ප්‍රශ්න ඇති වෙනවා ඊළඟට නමුත් අපි උපදිද්දි මේ මොකක්වත් තිබුණේ නැහැ. ඒ නිසා අපේ භාවනාව වැඩෙන්න වැඩෙන්න මේ වම් පැත්ත දකුණු පැත්තත් අමතක වෙලා යනවා. වම දකුණත් අවශ්‍ය නැති වෙනවා. ඊළඟට මෙනෙහි කිරීමක් අවශ්‍යත් නැහැ. ඔන්න ඊළඟට තමයි අන්න කෙනෙක්ට පුළුවන් වෙන්නේ මේ මෙනෙහි කිරීමකිනුත් තොරව අපේ මේ භාවනාවේ යෙදෙන්න. අන්න දැන් බොහොම සංසුම් මනසක්. කතා නොකරන මනසක්. මෙනෙහි නොකරන මනසක්. උවමනාවෙන් මෙනෙහි කරන්නේ දැන් මේ බොහොම සංසුන්ව නිශ්ශබ්දව පොළේ පාදයක් වදිනවා. ඒ වදින තැනට හිත යොදනවා. අපිටම යටිපතුලේ වැදුනා, තද ගතියක් දැනුණා, එතෙන්ට හිත යෙදුවා. ඊළඟ පාදයට වැදුනා, එතන තද ගතියක් දැනුණා, එතෙන්ට හිත යෙදුවා. ඔන්න Tamanට බොහොම සැනසෙල්ලක් දැනෙනවා. මෙච්චර වෙලාවක් කෙලවරක් නැතුව කතා කර කර හිටිය හිත දැන් කතාවක් නොකර දැන් මේ ඊටාම සරල උදාසීන අරමුණක එකඟ වෙලා ඉතින් හරිය සතුටක් තියෙනවා ඒක අතකින් යම් පමණක සහනයක් තියෙනවා සැහැල්ලුවක් තියෙනවා දැන් හිතේ බර අඩු වෙලා හිත දැන් තමන්ගෙම කැමැත්තෙන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේ පාදයේ දැනීමත් එක්ක පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ඉන්නවා. දැන් එකතකින් සෑහෙන සූක්ෂම වෙලයි තියෙන්නේ. ඉතින් මේක තව තව එහාට යනකොට අන්න තමන්ට තේරෙනවා මෙතන මේ තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය අන්න අර ධාතු ලක්ෂණ ටික දැන් ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් මේවැ තමයි ඊළඟට තව තව සූක්ෂම වෙමින් යන්නේ. කොහොමද මේ ධාතුන් හටගන්නේ? නැත්නම් කොහොමද මේ ධාතුන්ගේ ස්වභාවයක් මතුවෙන්නේ? ලක්ෂණයක් මතුවෙන්නේ? අන්න තද ගතියක් කලින් නොතිබී හට ගන්නවා. ඊළඟට නිරුද්ධ වෙලා යනවා. උණුසුම් ස්වභාවයක් කලින් නොතිබී හට ගන්නවා. ඊළඟට නැති වෙලා යනවා. රළු ස්වභාවයක් කලින් නොතිබී දැනෙන්න ගන්නවා. ඊළඟට නැති වෙලා යනවා. අපිටම චලනය වෙන ස්වභාවයක් කලින් නොතිබී හට ගන්නවා, නැති වෙලා යනවා. ඔන්න මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් මේ හරහත් ඔන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ මුළු කායानुපස්සනාව හරහාම පුදුම විදිහටතර සතියක් දිනු වෙනවා, සම්පජඤ්ඤය දිනු වෙනවා, ප්‍රඥාව දිනු වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ එතකොට මේ කායानुපස්සනාවේදී අපිට කියලා දෙනවා කායේ කායानुපස්සේ විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්. මේ කටයුත්ත කරද්දී හිතට එන්න පුළුවන් নানা ප්‍රකාර දුක් දොම්නස් වලට ඉඩ නොදී අතීතට අනාගතයට යන්න නොදී පුළුවන් තරම් හිත দমনය කරගෙන මේ කටයුත්තේ දෙනවා නම් අන්න මේ කය දිහා අලුත් දෘෂ්ටි කෝණයකින් බලන්න අපි උරුදු වෙනවා. මෙතෙක් කාලයක් මම මගේ කියලා බලපු දෘෂ්ටි කෝණයෙන් අයින් වෙලා ඒ වැරදි අවිද්‍යා සහගත දෘෂ්ටි කෝණයෙන් අයින් වෙලා හුදු කයක් තියෙනවා කියලා ඔන්න බලන්න ගන්නවා. එහෙම නැත්නම් හුදු ධාතු ස්වභාවයක් තියෙනවා කියලා බලන්න ගන්නවා. ඉතින් මේ නිසා අපිට තේරෙනවා දැන් මේ කායानुපස්සනාවේ යෙදීම හරහා අපිට ප්‍රතිඵල කීපයක් ලැබෙනවා. මේක කරන්න එක අතකින් අභ්‍යාසයක් වගේ, පුහුණුවක් වගේ. ඊළඟ බුදුරජාන් වහන්සේ මේ කායानुපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කියනවා අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය. දැන් යෝගාවචරයට තේරෙන්න පුළුවන් දැන් මේ කයක් තියෙනවා. මම ඉන්නවා කියලාවත් නෙමෙයි. මගේ කය තියෙනවා කියලාවත් නෙමෙයි. මගේ ආත්මයක් තියෙනවා කියලාවත් නෙමෙයි. ඔන්න කයක් තියෙනවා. ඒ කය අපිටම සක්මන් කරනවා. ඒ කය වාඩි වෙලා ඉන්නවා. ඒ කය හුස්ම ගන්නවා. එහෙම නැත්නම් මේ කයේ කොටස් තියෙනවා. කොටස් 32ක් තියෙනවා. නැත්නම් මේ කයේ ඔන්න ධාතු ස්වභාවයක් තියෙනවා. ධාතු හතරක් තියෙනවා. ඒ ධාතුනොත් ඇති වෙලා නැති වෙලා යනවා. අන්න අපිට අලුත්ම දෘෂ්ටි කෝණයක් අපි දකින අලුත්ම පැත්තක් විවෘත වෙන්න ගන්නවා. ඒ පැත්න හරීම ප්‍රඥාවන්තයි. ඒ පැත්ත බොහොම විනිවිද යන ස්වභාවයක් තියෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය කියලා සඳහන් කරන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ යෝගාවචරයට තේරලා මේ මෙච්චර කාලයක් මේ ලොකුවට හිතන් හිටිය මේ කය ගැන අන්න දැන් මේ ඇතිවන බොහොම නිහතමානී හැඟීම නුවණ මුසු වෙච්ච හැඟීම ඇත්තටම අපේ ඇස් විවෘත කරන තරම්. එතකොට යාට තේරෙනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මේ කයම පාවිච්චි කරන්න තියෙන්නේ තවදුරටත් ප්‍රඥාවක් දියුණු කරගන්න. තවදුරටත් සතිය තහවුරු කරගන්න. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. දැන් මේ කයම පාවිච්චි කරනවා. එයා තවදුරටත් මේ දහම දියුණු කරන්න. තවදුරටත් සතිය දියුණු කරගන්න. තහවුරු කරගන්න. ඒ වගේමයි තව තීක්ෂණ ප්‍රඥාවත් කරා අරගෙන යන්න. ඊළඟට ඒකෙම ප්‍රතිඵලයක් වශයෙන් මේක තව තව වර්ධනය වෙලා තව තව වර්ධනය වුණා නම් අනුබුදුරයන් වහන්සේ කියන අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඒ මට්ටමට එනකොට මෙයාට දැන් කය උනත් දැඩිව ග්‍රහණය කරන්නේ නැහැ. කය පවා අතහැරිලා. හිත තියෙනවා කය පවා අරමුණු නොකර. ওই தත්ත්වයෙන් පවා මේ කායानुපස්සනාව හරහා කෙනෙකුට එන්න පුළුවන්. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ පාවිච්චි කරපු කයට හේතු ටිකක් පෙන්නනවා. මෙන්න මේ කය ආහාර නිසායි අටගෙන තියෙන්නේ. අපි පුංචි කාලේ ඉඳන් එතකොට මෙන්න මේ ආහාර අනුභව කළා වතුර බීලා මේ හැම දෙයක්ම මේ එළියෙන් දාපු දේවල් ටිකේ ඉතිරි වෙච්ච ටිකත් කරහා තමයි දැන් මේ කය පවතින්නේ. මේ ආහාර ටික ලැබුණේ නැත්තම් දිගට හුස්ම ගත්තේ නැත්තම් වතුර ටික පෙවුන්නේ නැත්තම් මේ කය පවතින්නේ නැහැ. ඉතින් අපි කොයිතරම් මගේ කියාගෙන හිටියත් මේකට මේ බාහිර හේතු ටික ලැබුණ නැත්තම් බාහිර සාධක ටික ලැබුණ නැත්තම් බාහිරින් ලැබෙන අනුග්‍රහය ලැබුණ නැත්තම් මේක පවතින්නේ නැහැ. ඒ නිසා අපි හරි එකාතකින් බැලුවාම හරිම දුර්වලයි. අපිට මේ කයවත් අපේ කැමැත්තට තියාගන්න බෑ. මේ කයවත් අනුන්ගේ පිහිටකින් තොරව පවත්වන්න බෑ. මේ කයවත් බාහිර තියෙන සාධකවල පිහිටකින් තොරව පවත්වන්න බෑ. ඒ තරමට හරිම දුර්වල කයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ ආහාර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියද්දී, එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආහාර නිසා මේ කය හටගෙන තියෙනවා. ආහාර දුරු වීමෙන්, ආහාර ෂය වීමෙන්, ආහාර නිරුද්ධ වී යාමෙන් මේ කයත් නිරුද්ධ වෙලා යනවා. ආහාර නැතුව මේ කයට පවතින්න බෑ. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා කියනවා. සියලු සත්වයෝම එතකොට මේ ආහාරයෙන් මත රඳා පවතින ගතියක්, ආහාරයෙන් මත යැපෙන ස්වභාවයක් තියෙනවා. එතකොට පින්වත්නි මේ ආහාර සම්බන්ධයෙන් කියනකොට තවත් ඉතින් ගැඹුරු පැති තියෙනවා. මෙතෙන්දී එක අතකින් අපිට හිතන්න නරකයි මේ බුදුරජාන් වහන්සේ මේ කන බොන ආහාරය ගැනම විතරක් හිතලා මේක කිව්වා කියලා. මොකද ආහාර හතරක් ගැන බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. එකක් තමයි මේ අපි කතා කරපු අපිට කාටත් තේරෙන මේ කන බොන ආහාරය. ඒකට කියන කබලින්කාර ආහාරය කියලා. ඊළඟට තවත් පැත්තක් තියෙනවා. දැන් අපි හරි කැමති රූප බලන්න. දැන් මේ gedara හිටියානම් එහෙම ඉතින් හුඟක් වෙලාවට රූප බල බලා තමයි ඉන්නේ. ඉතින් මොකද මේ රූප හරහා අපේ ඇහැ හරහා අපි ආහාර ගන්නවා. ඊළඟට අපි කැමති හරිම සද්ද අහන්න. ප්‍රවෘත්ති අහනවා, සින්දු අහනවා. ඉතින් මේ විදිහටත් අපි අපිට මොකොත් නාහ ඉන්නත් හරි අමාරුයි. නිශ්ශබ්ද ඉන්න හරිම අමාරුයිනේ. කතා නොකර ඉන්න හරි අමාරුයි. මොකද මොන හරි අහන්නත් ඕනේ. ඒ නිසා මතක් කරලා දෙන්න ඕන මේ ටිකේවත් කතා නොකර ඉන්න. කියලා මොකද පොඩ්ඩක් හරි කන් දෙක නිදහසක් තේනවනේ. ඒ නිසා මේ කන් දෙක හරහා ඒ කණෙන් ලැබෙන ස්පර්ශය හරහාත් අපි ආහාර ගන්නවා. ඊළඟට නාසය හරහා අපි ගඳ සුවඳ බලන්නත් හරි කැමති. නාසය හරහාත් ආහාර ගන්නවා. ඊළඟට දිව හරහා ඉතින් කොහොමද ගන්නවනේ? විවිධාකාර රස දැනෙනවා. බඩ පිරෙනවා විතරක් නෙමෙයි ඉතින් හිතත් පිරෙනවා ඒවා දැනෙනකොට. ඉතින් ඒ නිසා කෙලවුනනවා. ඉතින් මේ දේවල් දැනෙනවා. ඒ ඒ රස හොයාගෙන යනවා. විවිධාකාර රස හොයාගෙන රස මසවුල් හොයාගෙන ඉතින් අපි තැන් තැන් වලට යනවා. ගිහිලා ඉතින් මේ දිවහරහාත් ඒ ආහාර ආමාශයට යනවට අමතරව දිවහරහා රසත් දැනගන්න. රසහරහාත් අපි ආහාර ගන්නවා. ඊළඟට මේ කයෙත් විවිධාකාර ස්පර්ශයන් දැනෙනවා. ඉතින් මේ කයේ ස්පර්ශයන් හරහාත් ඔන්න අපි ආහාර ගන්නවා. එනිසා මෙන්න මේ පංචකාමයන් හරහා රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශයන් හරහා අපි ආහාර ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මේවට පුදුමාකාර ඇලීමක් අපි තුල තියෙන්නේ. ඉතින් මේවා ඉල්ලන ගතියක් අපි තුල තියෙනවා. ඉතින් මේවා ඔස්සේම යන ගතියක් තියෙනවා. ඉතින් මේ නැතත් අපි මේ කය ඇත වෙලා තියෙන්නේ පරණ කර්මයකට හේතු කරගෙන. ඒක නිසානේ අපිට මේ මනුස්සකයක් ලැබුණේ. එහෙම නැත්නම් අපිට මේ තරම් ප්‍රබල කර්මයක් තිබුණ නැත්නම් ඔන්න තිරසංගත සතෙක් නැත්තම් ඔන්න මාළුවෙක්, නැත්තම් කුරුල්ලෙක්, නැත්තම් අපාගත සතෙක් වගේ කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. නමුත් පෙර පිනකට මිනිස්සෙක් වෙලා තියෙනවා අන්නේ කර්මයකුත් හේතු හේතු වීම නිසා. ඒ මේ මනෝ සංචේතන ආහාර පැත්ත. එතන මනෝ සංචේතනාවලත් මේකේ යම් පමණක පැවැත්මට හේතු වෙන ස්වභාවයක් තියෙනවා. අපි චේතනාපූර්වක දේවල් කරනවා. චේතනාව මුල් කරගෙන මේ කය යොදවනවා. මේ කය චේතනාපූර්වක යොදවන්න ගිහිල්ලා කුසලුත් කරගන්නවා අකුසලුත් කරගන්නවා. ඊළඟට මේකෙත් බොහොම ගැඹුරු අර්ථයකින් විඥානාහාරත් නිරන්තරයෙන්ම ගන්නවා. ඉතින් ඒ විඥානාහාර ගන්න කයත් උදව් වෙනවා. මොකද විඥාණය හුඟක් වෙලාවට මේ කයේ පිහිටලක් තියෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා එක්කෝ විඥාණය රූපය තුල පිහිටන්න ඕනේ. එක්කෝ විඥාණය වේදනා තුල පිහිටන්න ඕනේ. එක්ක විඥානය සංඥා තුල පිහිටන්න ඕනේ. එක්ක විඥානය සංස්කාර තුල පිහිටන්න ඕනේ. ඉතින් මේ බඳු රූප වේදනා සංඥා සංඛාරවල පිහිටන ස්වභාවයක් මේ විඥානය තුල තියෙනවා. ඒ නිසා අපේ කයම පාවිච්චි වෙනවා විඥාණයට පිහිටක් දෙන තැනක්. නැත්නම් පිහිටීම සඳහා තැනක් අපේ කය ලබලා දෙනවා. ඒ නිසා අපි ඇහෙන් රූප බලනකොට මේ කය ආශ්‍රිතව ඔන්න විඥානයේ පිහිටන ස්වභාවයක් තියෙනවා. ඊළඟට අපි සද්ද අහනකොට ගඳ සුවඳ බලනකොට, රස බලනකොට, කයෙන් ස්පර්ශයන් ලබනකොට මේ කය ආශ්‍රිතව තමයි එතකොට විඥානේ පිහිටන්නේ. ඒ නිසා විඥාන ආහාරත් අපි නිරන්තරයෙන් ගන්නවා. ඒ නිසා මේ ගැඹුරු අර්ථයකින් හිතලා බැලුවාම මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ප්‍රකාශය කෝච බික්කවේ කායස්ස සමුදයෝ මේ කයේ සමුදය මොකද්ද? කයට හේතුව මොකද්ද? සමුදේ පක්ෂය මොකද්ද? ආහාර සමුදයෝ ආහාර සමුදයා කායස්ස සමුදයෝ ආහාර නිසායි එතකොට මෙන්න මේ කය හටගන්නේ. ආහාර නිරෝධා කායස අත්තගමෝ. ආහාර නිරුද්ධ වීමෙනුයි කය නිරුද්ධ වෙලා යන්නේ, ඡය වෙලා යන්නේ. එතකොට මේ කියන ප්‍රකාශය තුළ සෑහෙන ගැඹුරක් තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ කායානුපස්සනාව හරහා බුදුරජාන් වහන්සේ අපි නොදකපු පැත්තක් විවෘත කළා දෙනවා. අපේ ප්‍රඥාව අවදි කළා දෙනවා. අපි හිතන අවිද්‍යාව මිශ්‍ර වෙච්ච මේ මෝඩ සංකල්පනාවන්ගෙන් අපිව මුදවලා අපිටල ලොකු ප්‍රඥාවක් අවදි සඳහා අවස්ථාව සලස්සලා දෙනවා. ඉතින් මේ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න මේ යෝගාවචරයට තේරෙනවා දැන් ඉතින් මේ ලැබෙච්ච කයෙන් ගන්න තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ තමයි තවදුරටත් මේ කයම භාවිතා කරලා ප්‍රඥාව දිනු කරන එක. තවදුරටත් මේ කයම ප්‍රාවිච්චි කරලා සතිය දිනු කරගන්න එක. මොකද මෙන්නේ සතියයි ප්‍රඥාවයි දිනු කර ගැනීම තමයි කායනුපස්සනාවේ ප්‍රතිඵලය. කායනුපස්සනාවෙන් ලැබෙන ප්‍රධාන ආනිසංසය තමයි මෙන්න මේ සතියයි ප්‍රඥාවයි දියුණු කර ගැනීම. එතකොට පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ කායනුපස්සනාවත් බුදුරජාන් වහන්සේ දීලා තියෙන්නේ ඒක තුලවත් දැඩිව ග්‍රහණය කරගෙන ඒක තුලවත් බැසගෙන මම වගේ කියාගෙන ඒකෙන්වත් ආඩම්බරයක් උඩඟුකමක් හදාගෙන ඉන්න නෙමෙයි. කායනුපස්සනාවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන සතිය දියුණු කර ගැනීම සඳහා ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා. ඒ නිසා අපි මේ කරුණ තේරුම් අරගෙන කායानुපස්සනාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනත් තේරුම් අරගෙන ඒ වගේමයි මේ කයට ආහාර වල තියෙන ප්‍රයෝජනයත් තේරුම් අරගෙන අපි මේ වඩන භාවනාව ඊටාම නිවරදිව ඒ වගේම සැකමුසු තැන් තියෙනවා නම් ඒ සැකමුසු තැන් දුරු කරගෙන ඒ වගේම තවදුරටත් සතිය දියුණු වෙන ආකාරයට ප්‍රඥාව දියුණු කරගෙන දියුණු කරගන්න ආකාරයට ඉස්සරහට කරගෙන යමු. අප සියලු දෙනාටම ඒ සඳහා අද දින ධර්මදේශනාව තුළින් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.